උදාහරණයක් ගත්තොත් දැන් පොත දකින සිත. පොත තියනවා කියලා ගත්තොත් මෙලව ලෝක සංඥාව බැසගෙනවා. පොත මේස ඇඳ ඉර හඳ ගහ කොළ ඒ ලෝක සංඥා. ඒ ශබ්ද වර්ණ එකතු වෙන එකක් එළියේ නැහැ කොහෙවත්. ඒතර අරමුණ ඇත්ත කරගත්තේ නැත්නම් සත්‍ය දැක්කොත් අනේලව අරමුණ ඇත්ත වීම මෙලව මේක දෙයක් නෙමෙයි මේක ශබ්ද වර්ණ කියලා දැක්කොත් ඒක මිදෙන අනේලෝ අරමුණේ මිදීමයි එළව අරමුණ ඇත්ත වීමයි මෙලව එහෙනම් මෙලව එළවයි අතර පරතරේ මේ අරමුණේමයි තියෙන්නේ මේ කතාව කාම භූමිය රූප භූමිය අරූප භූමිය තුන් භූමියම තියෙන අරමුණේමයි අරමුණ ඇත්ත වීම ඒකේ අගයක් තියෙනවා ඒ වටිනාකම තමයි කාම භූමිය විඳීම ඒ රූප භූමිය ඒ අරමුණේ සංඥාව රූප සංඥාව පොත මේස ඇඳ කියනකොට තියෙන රූප සංඥාව රූප භූමිය අරූප භූමිය එක දෙයක් වගේ දැනනකොට තියෙන ආත්ම සංඥාව දෙයක් තියනවා නම් ආත්මෙත් එතනමයි මේ ආත්මය හැදෙන්නේ ශබ්ද වර්ණ වලින්ම හේතුව නම් ශබ්ද වර්ණ ඵලය නම් ආත්මය අන සලායතන හේතුව ඵලය ආත්මය එතකොට හේතුව ශබ්ද වර්ණවල අපි දැක්කොත් ආත්මයක් නෙමෙයි මෙතන ශබ්ද වර්ණ කියලා ආත්මය අපිට හම්බ වෙන්නේ නැහැ. ඇයි? ශබ්ද වර්ණවල කොහෙන්ද ආත්මයක්? මේක නිසා තමයි බුදුන් වහන්සේ මේ භික්ෂුව කියන තැන ඒ ආස්වාදය කියන්නේ දැන් අපි දන්නවා සමුදයන්ට අත්කමන්ට ආස්වාදයන්ට ආදීනන්ට නිස්සාරණන්ට මේක කියන්නේ මේ කිව්වේ සමුදය කියන්නේ මේක දෙයක් කරගන්නේ අපි දන්නවා ඒක සත්‍ය දැක්කොත් ඒක මිදෙනවා අත්කමෙන් එතකොට ආස්වාදාන්ත ආදීනාන්ත නිස්සාරණන්ත. එතකොට දෙයක් තිබ්බොත් ඒකට අන්න දෙයක් කර ගැනීමයි ආස්වාදේ. ආදීනාන්ත කියන්නේ ඒක හැදෙන හැටි දකිනවා. දෙයක් නැති බව. මේක හැදෙන හැටි දකිනවා. දැක්කොත් අන්න ඒක ආදීනව දකිනවා. මෙතන දෙයක් නැතුවද? දැන් ශබ්ද වර්ණ එකතු වෙන එක බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ බාහිර දෙයක් තියෙනවා කිව්වොත් ඒක ආස්වා. ඒක ඒක ආස්වාදයට යනවා. හැබැයි බාහිර දෙයක් නැති බව දැක්කොත් ඒක ආදීනව දකින. ඒක හැදෙන හැටි දකිනවා. අනේ ඒ වුණොත් නිස්සාරංච ඒක අතහැරෙනවා. අරමුණේ මිදෙන හැටි භික්ෂු සූත්‍රයේ පෙන්නන්නේ සමුදයංච ආස්වාදයන්ත ආදීනන්ත නිස්සාරංච කියලා. උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය අරමුණ ඇත්ත වුණොත් උපාදාන වෙලා අරමුණ ඇත්තක් නොවන බව දකින සීලේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලේ එය යාරිකාන්ත සීලේ ආර්යවරු රකින්න සීලේ මේ ආර්ය භූමිය ගැන අපි කතා කරන්නේ. ඔබ වහන්සේ දැන් යෝගාචරයක් විදියට මේ ආර්ය භූමියට ප්‍රතිපදාව සකස් කරගන්න ඕනේ. ඔබ වහන්සේ ආරාණ වාසී භික්ෂුවක් විදියට යම් කිසි ක්‍රමවේදයක කටයුතු කරන්නේ නැති සම්මුතියට අපිට අපිත් මේ භාවනා ක්‍රම ගොඩක් බුරුමේ පැත්තෙන් ගෙනහැලා පස්සක තවස කරන විදිහට අද ගොඩාක් තැන්වල භාවනා කරනවා හැබැයි මේ භාවනාව කුමටද? නිවන් දැකීම සඳහා. එහෙනම් නිවන් දකින්නේ කෙසේද? එහෙනම් මේ විදර්ශනා අවශ්‍යයි. විදර්ශනා වඩන්නේ කෙසේද? සමහරව හිතනවා භාවනා කළ සමතේ වඩලා අසංයතරයට ගිහිල්ලා එතන අර අංශු විදියට විවිධ ගිහිල්ලා එතන නාම රූප වෙන් කරලා නිවන් දකින්නවා කියලා. එහෙනම් ඉතින් පස්සක දවස කොහොමත් ඔක කරනවානේ. එහෙනම් පස්සක දවස අසංතරේ හිටියානේ. රූපාවචර බ්‍රහ්ම ලෝකවල හිටියයි. එහෙනම් එහෙනම් අරූප අරූප ලෝකවල හිටියනේ ආලර්කාලා මුත්තක රාම පුත්‍ර. ඒ ආකාසායතන විඥානායතන අකිඤ්ඤායතන සන්නනාසඤ්ඤායතන ආලර්කාලා මුත්තක රාම පුත්‍ර ගුරුවරු කටයුතු කරා. සිද්ධාර්ථ තාපස්තුමා විදිහට බුදුන් වහන්සේත් ඒ දෙකලා. මේ රූප සංඥාවේ එකම සංඥාවක බැසගෙන හිටියා ආනිඤ්ඤා විසංකාරා විදිහට. බුදුන් වහන්සේත් රූප රූපාවචර බ්‍රහ්ම ලෝකවල කටයුතු කරා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ක ධ්‍යාන, තෘතික ධ්‍යාන, චාතුරු ධ්‍යාන කියන ඒ රූප ඒ රූප ධ්‍යාන වල හිටියා. ඔබටත් ඒ අත්දැකීම ලැබෙවි භාවනා කරනකොට. හැබැයි නිවන් මඟ නෙමෙයි. ඔබ රැවටේවි. ඔබ සමාධිය කියලා ඒතර හිර වේවි. මේ ප්‍රථම ධ්‍යාන, මේ දෙවෙනි ධ්‍යානය මේ හතරවෙනි ධ්‍යාන, මේ තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන, මේ අරුප ධ්‍යාන කියලා ඔබ මොකද්දෝ දෙයක් ලොකු දෙයක් හම්බුනා වගේ සතුටින් ඉදී. හැබැයි මේ පැවිදි ප්‍රෝජාව තුළ ඉන්න හැම කෙනෙක්ම දැනගන්න ඕනේ බුදුන් වහන්සේ ඇත්තටම අපිට කිව්වේ පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්න. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ පටිච්චසමුප්පාදය මෙනෙහි කරලා. එවනම් අපි හැමෝම භික්ෂුන් වහන්සේලා විදිහට දකින්න ඕනේ පටිච්චසමුප්පාද ධර්මයම තමයි. සියලු බුදවරු බුද්ධත්වයට පත් වෙන්නේ පටිච්චසම්පාද ධර්ම මෙනෙහි කිරීමෙන්. එහෙනම් මේක ඇත්තටම අපි දකින්න ඕනි තැන තමයි මේ මේ මේ මග තියෙන්නේ එහෙනම් ප්‍රඥාව වැඩෙන්නේ. එහෙනම් අපි සමතේ වඩනවා කිව්වත් විදර්ශනා වඩනවා කිව්වත් අපි මේ අවසානයේ වෙන්නේ සත්‍ය අවබෝධය තුළින් නිවන් දකින එකයි. ඒ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ආත්මයක් නැති බව දකින්න තැනයි භික්ෂුවක් ඉන්නේ. ඒක භාවනා කළා එතනට එන්න බෑ. ඒක පොට්ටපාද සූත්‍රය තුළ බුදුන් වහන්සේ පොට්ටපාදට පැහැදිලි කරනවා. ඔබ ඉන්න දෘෂ්ටියේ මිදුණු දවසටයි ඔබට මේක වැටහෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට භාවනා කරන්න පුළුවන් බුද්ධ දර්ශන අවබෝධයෙන් තොරව. ඒ දර්ශන අවබෝධයෙන් තොරව භාවනා කරා කියලා අපිට නිවන් මඟ හම්බ වෙන්නේ ඒක අන්තොට පිරිවෙඩියක් කරනවා. ඒ කියන්නේ අද Hinduවා භක්තිය කියනොත් භාවනා කරනවානේ. ඔබ වහන්සේට දැන් මේක වැටහෙනවා. හැබැයි මේක ටිකක් ගැඹුරුයි. මේ විදර්ශනා යානිකයාගේ ප්‍රධානම දේ තමයි දර්ශන අවබෝධය. ඒ වෙනුවෙන් අපි මෙනෙහි කරන්න ඕනේ. ඒ ධම්මටි ඥානෙ වැඩෙන්න ඕනේ. සක්මන් කරනකොට ඒ සක්මනේ තුළ අපිට මේ කටයුතු දකින්න පුළුවන්. මෙතනදී අපි දකින්න ඕනේ දේ තමයි බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. චක්කු නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං බන්තේ අන සංඥා පිළිතුරු දෙනවා. මහන්දි මේ ඇස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන්. ඇස කියන්නේ මස්ස හැට නෙමෙයි. පේන බවට. අපිට පේන්නේ පොතක්. ඒතර පොතක් කියන දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ඒකයි අනිච්ඡං බන්තේ කිව්වේ. ඒක චිත්තයක්. ඒක බාහිර හම්බෙන්නේ නැහැ. සිතකත් පොතක් කියලා දෙයක් නැහැ. නාම රූප අන්ත දෙකෙන්ම මිදෙනවා. ඒක අනිච්චම්බන්තය කියන්නේ. මානිනේ එහෙනම් ඒ දුකද සැපද? දුක්ඛම්බන්තේ. ඒ කියන්නේ පොතක් කියලා දෙයක් නැතිකමයි. දෙයක් නැතිකමයි දුක කියන්නේ. ස්කන්ධ දුක්ඛ. පොත කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. අරමුණේ මිදෙන තැනයි දුක. ඒක ස්කන්ධ දුක්ඛ කියන්නේ. ඒ දුකේ දුකක් නැහැ. ස්කන්ධ දුක්ඛ කියන තැන දෙයක් නැහැ. දෙයක් නැති තැන දුකක් නැහැ. ඒක ටිකක් සියුම්. එතකොට බුදුන් වහන්සේ අහනවා මහණෙනි අහනවා චක්කු නිච්ඡං වානිච්ඡං අනිච්ඡං බන්තේ මහණෙනි දුක දුක්ඛයි ස්වාමීනි. එහෙනම්ගේ ආත්ම වශයෙන් ගත හැකිද? මොන ඕකයි බුදුන් වහන්සේට කියන්නේ. නෝ හේතම් බන්තේ යන සංඥා පිළිතුරු දෙනවා. ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නැහැ මෙතන. ආත්මය තියෙනවා නම් එයා භික්ෂුවක් නෙමෙයි. ආත්ම සංඥාව තුළ ඉන්නවා නම් ඉද බික්කු එබික්කු මේ ශාසනයේ භික්ෂුවක් වෙන්නේ නැහැ. ඒක අපි නුවණින් දකින්න ඕනි තන. බොහොම ඉවසීමෙන් දකින්න ඕනි. කාරණාව. එතන අනාත්ම ධර්මය කියන එක. එහෙනම් චක්කෝ නිච්ඡං අනිච්ඡං අනිච්ඡං බන්තේ ඒ දුක්ඛද දුක්ඛම් බන්තේ. එහෙනම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද? නොහේතම් බන්තේ. අනානාත්ම ධර්මය. අපිට හම් වෙනවා. අන ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනය අපි භික්ෂුවක් වෙන්න යන්නේ ඒක ආකාරයටයි. බව නිරෝධයක් දකින්න නැතුව අපිට බෞද්ධයෙක් වෙන්න බෑ. අපි සැබෑ බෞද්ධයෙක් වෙන්න ඕනේ. එහෙනම් අපි දැන් සුදුසුයි භාවනා කරන්න. දැන් විදර්ශනා භාවනාවට සුදුසුයි. අපි සමතේ වැඩුවා. අපි සමතේ වඩින ආකාරය ගැන කතා කරා. දැන් අපි දන්නවා විදර්ශනා වඩන්න. අපි අරමුණේ සත්‍ය දකින්න දැන් දන්නවා. අපි මේ ගැන තව ටිකක් කතා කරමු. ඇත්තටම මේ සක්මන එහෙම අපේ ශරීරේ වාඩි පරයන්කේම හිටියොත් අපිට හිර වෙන නිසා සක්මන ගොඩාක් කරගන්න. ඉතින් අපි සක්මන් කරනකොට කකුල තියෙනකොට මෙතන දෙයක් නැති බව පොළව කියන්නේ විඥානෙමයි. කකුල කියන්නේ විඥානෙමයි. විස්තර විඥානයේ අධ්‍යක්ීම් බාහිර අපිට ලබන්න බෑ කියන එක. එහෙනම් අපිට මිදෙනවා. පොළොව කියලා දෙයක් නැහැ, කකුල කියලා දෙයක් නැහැ. ඒතකොට මේ සිත විඥානයමයි මේ කියන්නේ. එහෙනම් මිදීම අන බාහිර අන්තයෙන් මිදියා. සිතෙත් එහෙම දෙයක් නැහැ, සිතුනුත් මිදිලා. දැන් කෙනෙක් පුජ්‍යලයක් ඇවිදිනවා නෙමෙයි, ක්‍රියාවලිය දකිනවා. ආත්මයක් නැහැ. සත්‍ය පුජ්‍යලයක් නැහැ. අන්න එතරම් භාවනාව තියෙන්නේ. ඒ විදර්ශනා යානිකයා නිවන් දකින්නමයි. ඒ කමඨාන වඩනවා නම් ඊටාම වැඩගත්. අපි සක්මන් භාවනාව ගැන ඊගාව අධීරේදී තව ටිකක් කතා කරමු. අපි නිතරම කතා කරන්න ඕනි මේ විදර්ශනා ප්‍රශ්න තියෙනවා නම් මේ දේශනා මාලාවේ ඉදිරියේදී ඒවත් අපි කතා කරමු. මූලික સિદ્ધාන්ත විදිහට තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. ප්‍රායෝගික වෙනකොට එදිනෙදා ඔබ වහන්සේ පුහුණු වෙනකොට ඔබ වහන්සේගේ අත්දැකීම් පසුව අපි කතා කරමු. මේ ආගෙන හිටපු ටික ඔබ වහන්සේට කුසලයටම හේතු වේවි. සබ්බ පාපස අකරණගෙන සිතුවිලි අකුසල. කුසලය කියන්නේ සිහියටයි. ඒක ඉතින් කඩගෙන නිරුද්ධ වන බවට තියෙන සිහියටයි. ඉතින් මේක හොඳ කමටහනක් වේග ඔබ වහන්සේට. ඒ සිහිය පිටවන්න. හැම මොහොතෙම හිතට 100ක් තියෙන්න ඕනේ. ඒ 100 තමයි ඥානය අවදි කරන්නේ. අපි ඒ ගැන ඊගාව දේශනේදී කතා කරමු. හොඳමයි එහෙනම්. ඔබ වහන්සේට මේ මේ සියලු කාරණා නිවන් මඟ තව හොඳින් විවර කරගන්න උපනිශ්‍රය වෙන්න ඕනේ. එහෙනම් ඔබ වහන්සේ ආරණ වාසී භික්ෂුවක් විදිහට මේ ආත්ම භාවයේ අන්තිම ආත්ම භාවය කරගෙන මේ අවසාන ආත්ම භාවය කියලා සින්දලා ගන්න. මේ ආත්ම භාවය තුළ ඔබ වහන්සේ නිවනින්ම සැනසීම ලබාවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිවනින්ම සැනසීම ලබන්නට මේ සියලු කාරණා හේතු වේ. තෙරුවන් සරණයි. උදාහරණයක් ගත්තොත් දැන් පොත දකින සිත පොත තියනවා කියලා ගත්තොත් මෙලව ලෝක සංඥාව බැසගෙනවා. පොත මේසෙ ඇඳ ඉර හඳ ගහ කොළ ඒ ලෝක සංඥා. ඒ ශබ්ද වර්ණ එකතු වෙන එකක් එළියේ නැහැ කොහෙවත්. ඒතර අරමුණ ඇත්ත කරගත්තේ නැත්නම් සත්‍ය දැක්කොත් අනේලව. අරමුණ ඇත්ත වීම මෙලව මේක දෙයක් නෙමෙයි මේක ශබ්ද වර්ණ කියලා දැක්කොත් ඒක මිදෙන අනේලව. අරමුණේ මිදීමයි එළවණු. අරමුණ ඇත්ත වීමයි මෙලව. එහෙනම් මෙලවයි එළවයි අතර පරතරය මේ අරමුණේමයි තියෙන්නේ මේ කතාව. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් භූමියම තියෙන අරමුණේමයි. අරමුණ ඇත්ත වීමයි